مجھ کو شاعر نہ کہو میر کہ صاحب میں نے درد و غم کتنے کیے جمع تو دیوان ناز کی اس کے لب کی بھارت سنیما رسم کلو میروں کی دھاگلیا مدرسہ چلی مدرسہ چلی خدا جی دھاگے نہ නාට්‍ය පසුගිය සතිවල අපිට කතා කරන සහ ලිපි තැපැල්පත් වලින් කියලා තිබුණා ලලිත් මහත්තයා. ඇයි 90 දශකවල ගීත නැද්ද? මදුරස අංජලි වල. ඒ දශකයේ බොහොම ලස්සන ගීත තියෙනවනේ. අපි මීට පෙරත් 90 දශකයේ ගීත ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් ඔබේ ඉල්ලීම නිසා අද වැඩසටහනේ 90 දශකයේ ගීත දෙකකුත් අපි අතුලත් කරගෙන තියෙනවායි කියන සුබ ආරංචිය එක්ක මේ විවේකීරිදා දවසේ ඔබව රස ගන්වන ಭಾರತೀය මියුරු ගීතාවලිය ඔබට සමීපවන්නේ මధుර සංගීතය آنکھوں کا مستی میں نہ کیا کر ساتھیا او سمانیا گورا گورا یہ انگ سورا ہے پاگل موہے بنا دیا کتنا پیارا وعدہ ہے ان مت والی آنکھوں کا اس اسمتی میں سوجے نہ کیا کر ڈالوں حال موہے سما نے من جلایا ملی پلکوں کی سب یہ چھایا کانٹے میرے تن میں ٹوٹے گلے سے تو نے تب لگایا තිරගත වුණු කාර්වාන් චිත්‍රපටයේ ගීතකින් අද වැඩසටහන අපි ආරම්භ කරේ ලතා මංගেশකර් සමගින් මොහමඩ් රෆී ගැයූ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රංගපෑවා ජීතේන්ද්‍ර සමග ආශාපාරේ ජීතේන්ද්‍ර සමග ආශාපාරේ වෙනුවෙන් මොහමඩ් රෆී සමග ලතා මංගেশකර් මේ ගීතය ගායනා කළා චිත්‍රපටය නිෂ්පාදනය කළ අධ්‍යක්ෂණය කළ නසීර් හුසේන් සංගීතවත් කලා රාහුල් දේවබර්මන් ගීපද රචකයා මජ්රු සුල්තාන්පුරි කාර්වාන් චිත්‍රපටය 1971 වසරේදී හොඳම ගායිකාවට හිමි ෆිල්ම්ෆෙයාර් සම්මානය දිනාගත් චිත්‍රපටයේ ආශා භෝස්ලේ වෙනුවෙන් මෙතුණනි 1969 76 කාල සීමාවේ හින්දි සිනමාවේ සිටි ස්වරූපී දක්ෂ රංගන ශිල්පිනියක වගේම හොඳම සරාගී කාන්තාව ලෙසින් නම් දරා සිටි ඇය එකල සිනමාවට නැතුවම බැරි ශිල්පිනියෙක් බවට පත් වුණා. සිනමාවට පිවිසි මුල් වකවානුවේ නම් සුළු චරිත රඟපාමින් දෙවෙනි පෙළ රංගන ශිල්පිනියෙක් වශයෙන් තමයි ඇය හඳුනාගත්තේ. පසුව ඉහළම ආදායම් පෙන ඉහළ පෙළ රංගන ශිල්පිනියක බවට ඇය පත්වන්නේ ඇය සතු රංගන හා නර්තන හැකියාවන් හේතුවෙන්. ඇය තමයි මුම්තාස් මුම්තාස් සමගින් රාජේෂ් කන්නා රංගන දායකත්වය ලබා දෙන මේ ගීතය අපි රසවිඳමු. චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළ රාජේෂ් කන්නා සහ මුම්තාස් වෙනුවෙන් ගැයූ ගීතයක් अपना देश 1972 का चित्रपट निष्पादन कला ಎವಿಎಂ ಸ್ಟುಡಿಯೋ ವೆನ್ವೆನ್ ಎವಿ ಸುಬ್ರಹ್ಮಣ್ಯಂ ಅಧ್ಯಕ್ಷಕವರ್ಯ ಜಮ್ಮು ಸಂಗೀತವತ್ ಕಲಾ ರಾಹುಲ್ ದೇವಮನ್ ಗೀತದ ರಚಕ ಆನಂದ್ ಬಕ್ಷಿ අපි එල්ලීමත් ඉටු කළා බොහොම සතුටින් කියන්නේ මොකද ගොඩක් දෙනෙක් මේ ගීතය ඉල්ලලා තිබයි. තාම රසවත් ගීතයක් ඇත්තටම මේ ගීතය අපේ කාලයක් බලාගෙන හිටියා මේ ගීතය මధుර සංජලි වැඩසටහනෙන් ඔබට ලබා දෙන්න. අද ඒ රසය ඔබට ලබා දුන්නා. ඊළඟටත් යන්නේ එහෙම ගොඩක් දෙනෙක් ඉල්ලපු ගීතයකට. චිත්‍රපටය තමයි 1966 තිරගත වුණු Love in Tokyo. Love in Tokyo කියපුවාම දැන් බලයි මොකද්ද මේ ගීතය කියලා. ජොයි මුකර්ජී සමගින් ආශා පාරේක් තමයි රංගන දායකත්වය ලබා දුන්නේ. ආශා පාරේක් කිව්වම 1959 සිට 73 දක්වා කාලය තුල හින්දි සිනමාවේ හිටපු සුපිරි ගණයේ අති දක්ෂ රංගන ශිල්පිනියක් බවට ඇයපත් වෙනවා. ළමා කාලයේදීමයි රංගන ශිල්පිනියක් විදිහට හින්දි සිනමාවට ඇතුළත් වෙන්නේ. ජනප්‍රියතම පෙම්වතිය නමින් ඇය ಭಾರತ සිනමාවේ පසුව හඳුනා ගන්නවා. Love in Tokyo Pramod Films නිෂ්පාදනයක් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රමෝද් චක්‍රවර්ති සංගීතවත් කලා පද්මශ්‍රී ශංකසා ජයකිෂන් ගීපද රචකයා අස්වත් ජයපුරි මේ ගීතය ගායනා කරන ලතා මංගেশකර් චිත්‍රපටයේ ආශා පාරේක් වෙනුවෙන් 061222268631 මధుරසංජලි වැඩසටහනින් ඔබ කැමති ගීතයක් පේනවා නම් මතක් කරන්නත් ඒ අවස්ථාව තිබෙනවා. අපි යමු ඊළඟ ගීතයට ප්‍රොෆෙසර් චිත්‍රපටයේ ගීතය තෝරා ගන්නවා 1962 තිරගත වුණු ශම්මි කපූර් සහ කල්පනා ප්‍රධාන චරිත රංගපාන්නේ. දැන් ප්‍රොෆෙසර් චිත්‍රපටයේ වගේම දිල් දෙක දෙකෝ චන්ලි ඒ වගේම අන්දාස් භ්‍රමචාරී වගේ චිත්‍රපට මතක් කරපුවම අනිවාර්යයෙන්ම ශම්මි කපූරව අපිට අමතක කරන්නට බෑ. රසික හදවත් ඇද බැඳ ගැනීමට Tamanගේ රංගනය තුළින් මේ චිත්‍රපට හරහා ඔහුට හැකියාව ලැබෙනවා විශේෂයෙන්ම 60 70 දශකයේදී 1962 ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේදී හොඳම නළුවාට මේ සම්මානයට මේ ශමී කපූර් නිර්දේශ වුවත් ඔහුගේ අතින් එය ගිලිහි යනවා. නමුත් 1968 වසරේදී බ්‍රහ්මචාරී චිත්‍රපටයේට ඔහුට හිමි හොඳම නළුවාට හිමි සම්මානය ඔහු ලබා ගන්නවා. මේ චිත්‍රපටය නිෂ්පාදනය කරනවා ඊග තන්දන් සංගීතවත් කලා පද්ම ශ්‍රී ශංකසා ජයකිෂන් ගීපද රචකයා හස්රත් ජයපුරි. මේ ගීතය ගානා කරනවා මන්නාඩේ ඌෂා මංගිෂ්කර් සමග ආශා බෝස්ලේ. ගීතය ගානා කරන්නේ ශම්මි කපූර් සහ කල්පනා මොහන් වෙන්නේ. اور دنیا دیوانی کس کے ہم بھی سے دلدار کوئی کرتا تھا ہم سے پیار ہمارا بھی زمانہ تھا ہم پر جوانی اب آنکھوں کی زبانی آئے ہم پھل کی جوانی اور دنیا کی دیوانی اس کے ہم بھی تھے دلدار کوئی کرتا تھا ہم سے پیار ہمارا بھی گمانا تھا آئے ہم پھل کی جوانی පුළුවන් අර මුලදී කිව්ව පොරොන්දු අද වැඩසටහනේ තියෙන මේ බලාපොරොත්තු ඉටු කරන වෙලාව ඊළඟ ගීත දෙකම මේ දශකයෙන් අපි තෝරාගන්නේ 1990 වසරේ තිරගත වුණු දිය චිත්‍රපටයෙන් අපි හමු අද දවසේ මේ බොල්ම ගීතය. ආමීර් ඛාන් මාධුරී දීක්ෂිත් ප්‍රධාන චරිත රංගපෑවා චිත්‍රපටයේ ආමිකාන්ත මාධුරී දීක්ෂිත් වෙනුවෙන් මේ ගීතය ගායනා කළ نارا سمد ابواد چھترپتی نشپاد کتا لکھا ان سنگ کلی آنند ملند گیت ساری لارنس گیتے گائے کرزل گا ہوا چھت پٹی پنکجہ සංගීතවත් කළේ නදීම් ශර්වා ගීපද රචකයා සංගීත සංගීතත් සල්මන් ඛාන් සමග මාධුරී දීක්ෂිත් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රංගපෑවා වන 0262 83 62261 අපේ දුරකථනයක මధుර සංජලි වැඩසටහන රස විඳින්න අතර ඔබට කතා කරන්න පුළුවන් අපි හැම ඊළඟ ගීතයට වච්චිතපටේ ගීතයක් අපි ඊළඟ තෝරා ගන්න 1975 වසරේ තිරගත වුණු බාලරාජ් සාමි සමගින් සුනිල් දස් රාජ් කුමාර යශි කුමාර සචි කපූර් එවැගේම ප්‍රාර්ථනා සමගින් ශමිලා මේ චිත්‍රපටයේ රංගන දායකත්වය ලබා දෙනවා ඉතින් ඒ අතරින් බාලරාජ් සාහනි කිව්වහම ಭಾರತ සිනමාවේ මේ ජනප්‍රිය සිනමා ධාරාවට වඩා මේ සම්භාව්‍ය සිනමා ධාරාවේ හිටපු රංගන ශිල්පියෙක්. ඔහු මේ ಭಾರತ සිනමාවේ අර අපි සාමාන්‍යයෙන් සැලකෙන සුපිරි නළුවන් අතරේ අර කඩවසම් නළුවාගේ ස්වරූපයෙන් වෙනස් වෙලා සාමාන්‍ය කෙනෙකුට යුතු රංගන ශිල්පයේ විදිහට කටයුතු කරපු කෙනෙක් විදිහට තමයි භාවනා ස්ථානය හඳුනා ගන්නට පිළිගන්නකම ලැබෙන්නේ. චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ බීආර් චිත්‍රපට වෙනුවෙන් බීආර් චෝප්‍රා සංගීතවත් කලා රවි ගීපද රචකයා සහිර ලුදියාන්ති මේ ගීතය මන්නාදේ ගායනා කරන්නේ චිත්‍රපටයේ බාල්රාජ් shall live کبھی تجھے معلوم نہیں تو ابھی تک ہے اور میں جوان تجھ پہ قربان میری جان میری جان اے میری زہر جبھی تجھے معلوم نہیں تو ابھی تک ہے اور میں جوان تجھ پہ قربان میری جان میری جان بات پن جو تجھ میں ہے کہیں نہیں یہ شوقیاں یہ بات پن جو تجھ میں ہے کہیں نہیں دلوں کو جیتنے کا فن جو تجھ میں ہے کہیں نہیں میں تیری میں تیری آنکھوں میں پا گیا دو جہاں میں تیری میں تیری آنکھوں میں پا گیا دو جہاں اے میری سف دکھ تھی معلوم نہیں تو ابھی تک ہے ہسی اور میں جوان تجھ پہ قربان میری جان میری جان بول جان من جو مسکرا کے بول دے تم میٹھے بول جان من جو مسکرا کے بول دے تو دھڑکنوں میں آج بھی شرابی رنگ بول دے وہ سنم وہ سنم میں آشتے جاگ دم وہ تیرا عاشق د میری زہد جبی تجھے معلوم نہیں تو ابھی تک ہے اور میں جوان تجھ پہ قربان میری جان میری جان اے میری زہر جبی تجھے معلوم نہیں تو ابھی تک ہے اور میں جوان تجھ پہ قربان میری جان میری جان පවන් නවන සුවන් පවන පවන් හමුවි ගුවන් අරණ රාණවිරි ශ්‍රී ලංකා එතන අපි ඉන්නේ 1966 පෙරක තුන අනුකම චිත්‍රපටයට ලතා මංගেশකර්ගේ ගීතයක් රසව දෙන්නේ ಭಾರತ සිනමාවේ ක්‍රියාදාම රජු විදියට හඳුනා ගන්නා ධර්මේන්ද්‍ර මේ චිත්‍රපටයේ රංගන දායකත්වය ලබා දෙනවා. ਉਹ 1935 වසරේ දෙසැම්බර් මාසයේ 8 වෙනිදා තමයි උපත ලැබී ඔහු සමග ශමිලා තාගෝර තමයි ප්‍රධාන චරිත රඟපාන්නේ. අනුපමා නිෂ්පාදනය කරන්නේ එල්බී චිත්‍රපට වෙනුවෙන් එල්බී ලාච්මාන්. අධ්‍යක්ෂකවරයා ඍෂිකේෂ් මුකෝජි සංගීතවත් කළා හේමන්ත් කුමාර් කයිෆි ආස්මි මේ ගීතේ ගීපද රචකයා මේ ගීතේ ගාන කරනවා ලතා මංගেশකර Mm-hmm.